ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ සියම් මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා ලේකකාධිකාරී කිඳෙල්පිටිය ශ්‍රී මහා චේත්‍යාරාමාධිපති වදවල ශ්‍රී විමලාරාමාධිකාරී රාජකීය පඬිත් ශාස්ත්‍රපති ජේෂ්ඨ කර්ම වාගාචාර්ය පූජනීය මකුරුප්පේ සෝමාලංකාර ස්වාමීන් වහන්සේ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේට මා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ධර්මානුශාසනාව පවත්වන හැටියට අංගුත්තර නිකායේ චක්කනිපාතයේ ආවරණ සූත්‍රයේ ඇසිරෙනුයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව.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 වාසනාවන්ත පින්වතුනි පින්වතියනි බෝසත් කුඩා දරුවෙනි විශේෂයෙන්ම අද දවසේ අප ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ નિયમિત ආකාරයට අංගුත්තර නිකායේ චක්ක නිපාතේන ආවරණ සූත්‍රයයි මේ ආවරණ සූත්‍රයෙන් ධර්මයක් ශ්‍රවණයට නැත්නම් ධර්මය අවබෝධ කර ගැනීමට බාධක වන කරුණු හයක් පිළිබඳව ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර 제තවනාරාමේදී භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. එම කරුණු පිළිබඳ අවධානය යොමු කර ගැනීම ඉතාම වැදගත් කාරණයක් හැටියට අපි මේ වෙලාවේදී සැලකනවා. විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කිරීම සබ්බදානං ධම්මදානං ජිනාති කියන ආකාරයට සියලු දානයන් පරදවා සිදු කෙරෙන උතුම්ම පින්කමක්. බණ පොත්වල සඳහන් වෙනවා මෙම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳව. නව කප්පං සුත ධම්මං අට්ඨ කප්පං ච යාචිතෝ ඒක කප්පං අනුමෝදන්තු දේසිතෝච අසංකේ ආදී වශයෙන් ධර්ම ශ්‍රවණය කළ සුළු මොහොතක් හෝ ඊටාම සමාධිගත සිතෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් කල්ප 9ක් පමණ ආනිසංස සැප ලැබෙනවා. කවර ලෝකයක උපන්නක් හොඳ වාසනාවන්ත ජීවිත, ඒ වගේම ප්‍රඥා සම්පන්නව ජීවිත ගත කරන්න, අසිරිමත් ජීවිත ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් කරන්න කියලා ආරාධනා කරලා ඒ ධර්ම දේශනාව සඳහා වැඩමවන පින්වතුන්ටත් කල්ප 8ක් ආනිසංස ලැබෙනවා නැත්නම් සැප ලැබෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව සිද්ධ කළා යම් කෙනෙකුට ධර්ම දේශනා පින අනුමෝදන් කළා නම් ඒ අයට කල්පයක් ආනිසංස ලැබෙනවා කියන කාරණය දහමේ සඳහන් වෙනවා. එපමණක් නෙවෙයි ධර්ම දේශනාව සිදු කරන දේශකයාණන් වහන්සේලාට දේශනාවෙන් ලැබෙන ආනිසංස විපාක සැප අසංඛ්‍ය කාලයක් නැත්නම් කාල පරිච්ඡේදයක් නම් කරන්න බැරි වෙන ආකාරයට දිගු කාලයක් ආනිසංස ලැබෙනවා. ඒ අනුව මේ පින්නතුන්ට පැහැදිලි වෙනවා බණ අහන ඇත්තන්ටත් ඒ වගේම ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලාට ඉන් ඒ අනුමෝදන් කරන හැම දිනාටම සැපය පිණිස යහපත පිණිස හේතු වෙන උදාර මහා වටිනා පින්කමක් තමයි ධර්ම දේශනාමය කුසලය ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය කියන කාරණේ මතක් කරනවා ඊළඟට අද දවසේ ධර්ම දේශනාවේ මාත්‍රිකාවමත් සූත්‍රය මම මතක් කළා. අංගුත්තර නිකායේ ඡක්කනිපාතේන ආවරණ සූත්‍රයයි. ආවරණ කියන වචනය මේ කුඩා දරුවෙකුුණත් තේරෙනවා. යම් කිසි දෙයක් වහලා තියෙනවා. එහෙම නැත්නම් ආවරණය කර තියෙනවා කියන කාරණය. එතකොට ඒකට විරුද්ධ වචනය තමයි निराවරණය නැත්නම් අනාවරණය. යම් කිසි දෙයක් වහලා තිබුණොත් ඒ යථා තත්ත්වය, සත්‍ය තත්ත්වය අපිට තේරුම් ගන්න බැරි වෙනවා. ඒ වසා තිබෙන දේ ඉවත් කළාම අපිට යථා තත්ත්වය, සත්‍ය තත්ත්වය තේරුම් ගැනීමට හැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරන අයට නැත්නම් මිනිස්යන්ට නිවනට බාධා වන ධර්මයේ බාධා වන කරුණු ගණනාවක් මේ සූත්‍රයෙන් දක්වා තිබෙනවා. මේ පින්නතුන් දන්නවා බුදු ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කළාම සිය ගාණක් දහස් ගාණක් මාර්ගඵල අවබෝධය ලබනවා කියන කාරණය. එතකොට උන්වහන්සේ දේශනා කළ ධර්මයේම අපි වර්තමාන කාලේ අපි දේශනා කළාම එහෙම සිය දහස් ගාණක් මාර්ගඵල අවබෝධය ලබන්නේ නැහැ. ඇයි ඊට හේතුව? ඒ ධර්මය අවබෝධ කර ගැනීමට අපිට තියෙන දුෂ්කරතා මොනවාද කියන කාරණය මේ වෙලාවේ සාකච්ඡා කරන්න ඕන. විශේෂයෙන්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේ නම ධර්ම දේශනා කරනකොට මහා කරුණා සමාපatti ඥානය කියන ආකාරයට මහා කරුණාවෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය සොයාගෙන ගිහිල්ලා ධර්මය දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේගේ එක ඥානයක් තියෙනවා ආසය අනුසය ඥානය. ආසය අනුසය ඥානය කියන්නේ කුජලයාගේ සිත තුළ තියෙන අදහස් හා ඒ වගේම පුජ්‍යලයාගේ අනුසය වශයෙන් නැත්නම් ප්‍රහීන නොකල කෙලෙස් සම්බන්ධවයි. බණ පොත්වල තියෙනවා විශේෂයෙන්ම ලෝකය හා සත්‍යය පිළිබඳව ආත්මය සදාකාලිකයි කියලා එහෙම මතවාදයක් හෝ උච්ඡේදවාදී අදහස් තියෙනවා නම් ඒ ලාමක සත්‍යයන්ගේ තියෙන ඒ අදහස් තමයි ආශය වශයෙන් හඳුන්වා තියෙන්නේ. ඒ වගේම උසස් ඥානයක් තියෙන අයගේ තියෙන්නේ සම්‍යක් දෘෂ්ටිය හා මාර්ග ඥානයට විදර්ශනා ඥානය හා මාර්ග ඥානය තමයි ආසේ වශයෙන් තියෙන්නේ උසස් ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන් අය. අනුසය වශයෙන් සඳහන් වෙන්නේ ප්‍රහීන නොකල సంతානයේ සැඟවී සිටින කෙලෙස් ගැන. ඒවා බණ පොතේ තියෙන ඒබඳු කෙලෙස් හතක් තිබෙනවා ඔය අනුසය වශයෙන්. කාමරාගානුසය, ඒ වගේම භවරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිත්තානුසය, ඒ වගේම විචිකිච්ඡානුසය, ඒ වගේම අවිද්‍යානුසය වශයෙන් අනුසය ධර්ම හතක් ධර්මයේ සඳහන් වෙනවා. මා ඒවා පිළිබඳව විස්තර කරන්න යන්නේ අනුසය කියන්නේ එතකොට සිතේ නිදිගෙන තියෙන කෙලෙස්, සැඟවී සිටින කෙලෙස්. හරියට උපමාවක් තියෙනවා බණ පොත්වල පඳුරක් යට නිදාගෙන ඉන්න කොටියෙක් වගේ කියලා. මේ කෙලෙස්. හඳුරෙක් වඳුරක් යට නිදාගෙන ඉන්න කොටියා තැම්පත්ව නිදාගෙන ඉන්නවා. හැබැයි ගොදුරක් දැක්කාම ඇනලා ඒ ගොදුර අල්ලා ගන්නවා. ඉතින් ඒ වගේම තමයි මේ අනුසය කෙලෙස් අපේ ළඟ තියෙනකොට අපේ ක්‍රියාකාරීත්වය අඩුයි ඒවා මතුවෙන අවස්ථා තියෙනවා. මේ පින්නතොණ්ඩ මතක ඇති මහා පලෝහන කියලා ජාතක කතාවක්. මේ ජාතක කතාවෙන් කියවෙන්නේ අපේ මහා බෝසතාණන් වහන්සේ භාවනා කරලා මේ කාමරාගයේ යටපත් කරලා ධ්‍යාන ලබාගෙන බ්‍රහ්ම ලෝකයේ උපන්. ඒ බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා ඊට පසුව රජමාලිගාවක රාජ කුමාරයෙක් වශයෙන් උපන්නා. එතුමා අර කාමරාගයේ යටපත් කරගෙන තිබුණ නිසා කාන්තාවන්ගෙන් කිරි බොණ්ඩවත් කැමති නැහැ. ඒ නිසාම රජතුමාට සිදු වුණා පිරිමි වෙස්සරගත් අය ලවා තමයි කිරි ලබා දුන්නේ. ඉතින් ඒ වගේම යා රජමාලිගාවේදී මේ හැම වෙලාවකම අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරමින් සිටපු නිසා රජතුමා කල්පනා කළා මෙතුමා දිහිගේ හඳවා ගන්න ඕනේ කියලා නිලි අපගේ මාර්ගයෙන් ඒ රාජ කුමාරයා තුල සැඟවී තිබුණු කාමරාගේ අනුසය නිදි කරවාගෙන හිටියේ නැත්නම් යටපත් වෙලා තිබුණු නොනැගී සිටිය මේ කාමරාගේ මතු කරගත්තා. කොයිතරම් මතු කරගත්තාද කිව්වොත් එහෙම ඔහු අර මුලින් ඒ කාන්තාවන් ප්‍රතික්ෂේප කළ මේ තැනැත්තා ඒ කාමරාගය නිසාම අනික් අය ඒ කාන්තාවන් ලබන ආස්වාදයේ ලබනවටත් විරුද්ධව මහජනයන්ට මිනිසුන් මරණ තත්වයට පත් වුණා. මහරජතුමාට සිදු වුණා ඔහු රටින් නිරපා දැමීමට පවා. එතකොට තේරෙනවා මේ පින්නතුන්ට අනුසය ධර්ම යටපත් වී තිබෙන අනුසය ධර්ම මතුවලා හරියට යයන් අවස්ථාවල ක්‍රියාකාරී වෙනවා කියන කාරණේ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරෝ ධර්ම දේශනා කරනකොට ආසේ අනුසේ ඥාණයෙන් ධර්ම දේශනා කරනකොට ඒ අනුසේ ඥා අනුසය කෙලෙස් යටපත් වන ආකාරයට තමයි ධර්ම දේශනා කරන්නේ. අනික් කාරණය තමයි උන්වහන්සේ ළඟ පැවති ඥාණය ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාණය. සද්දා සති විරිය සමාධි පඤ්ඤා කියන මේ පංච ඉන්ද්‍රිය ධර්මතාවයන් සමතාවයකට අඩු ඒවා වැඩි කරලා වැඩි ඒවා අඩු කරලා සමතාවයකට පත් කරලා තමයි ධර්ම දේශනා කරන්නේ. එතකොට එබඳු ධර්ම දේශනාවක් කළාම ශ්‍රාවකයා ධර්මය අවබෝධ කරගන්නවා කියන කාරණය ධර්මයේ සඳහන් වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කළාම ශ්‍රාවකයා කොයිතරම් පැහැදෙනවද කියන කාරණයක් අපි මේ වෙලාවේදී විමසන්න ඕන. මේ බණහන ඔබ ගුරුවරයෙක් නම් ඔබ පාඩමක් කළාම ශිෂ්‍යෝ ඔබගේ පාඩම කෙරෙහි ඒතා මනවින් ශිෂ්‍යයන්ගේ පාඩම පැහැදිලි වෙලා තියෙනවා නම් අවබෝධ වෙලා තියෙනවා නම් ඔබ සාර්ථක ගුරුවරයෙක්. ඒ වගේම ධර්මයේ කියා දෙන උතුමෙක් ධර්මයේ කියා දුන්නම ශ්‍රාවකයාට මනා පැහැදීමක් ඇති වෙනවා නම් ඔබ දක්ෂ ඒ දේශකයන් වහන්සේ නමක්. අපි කල්පනා කළොත් මේ පින්නතුන් දන්නවා ආලවක සූත්‍රය. ආලවක සූත්‍රයේදී ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේට මුල් කාලයේ මුල් අවස්ථාවේ අපහාස උපහාස කරමින් ඒ වගේම විවිධ පීඩා කරමින් ක්‍රියා කළා. බුදුරජාණන් වහන්සේ ඔහුට ධර්ම දේශනා කළ අවසාන වුණාන් පස්සේදී ධර්ම දේශනා කළ අවසන් වුණාන් පස්සේදී ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේට කළ ස්තුතිය කෙරෙහි අපේ අවධානය යොමු කිරීම ඉතාම වටිනවා. අභික්කන්තම්බෝ ගෝතම අභික්කන්තම්බෝ ගෝතම සේයතාපි භෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරෙය්‍ය මූල්හස්සවා මග්ගං ආචික්කේය ආදී වශයෙන් කියවෙන ආකාරයට ඊතා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඊතාම යහපත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඊතාම යහපත් හරියට ඔබ වහන්සේ යටි කුරු කරලා තිබුණු භාජනයක් උඩු කුරු කරන්නා වගේ ඒ වගේම වැසුණු වැසුණා වූ යමක විවෘත කරන්නා වගේ මූලස්සවා මග්ගං ආතික්කේය මම්මුලා වූ එක්කෙනෙකුට හරියට මාර්ගය කියා දෙන්නා වගේ ඔබ වහන්සේ මට මේ ධර්මය දේශනා කළා කියලා උන්වහන්සේ මතක් කළා. ඒ වගේම එතුමා ප්‍රකාශ කළා අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරේය චක්කමන්තයෝ රූපානි දක්ඛින්ති. අන්ධකාරේ හරියට ඇස් පේන කෙනෙක් රූප දකිත්වා කියලා අඳුරේ ඉන්න එක්කෙනෙකුට තෙල් පහනක් පත්තු කරනවා වගේ ඒව මේවන් බොහෝතාගෝතමේන අනේක පරියායන ධම්මෝ ප්‍රකාශිතෝ මේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් ධර්ම දේශනා කළා. ඒ මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අද ඉඳලා ඔබ වහන්සේ සරණ යනවා. ඒ වගේම ධර්ම රත්නයේ සරණ යනවා. ඒ වගේම සංඝ රත්නයත් මං සරණ යනවා කියලා ප්‍රකාශ කළා. එපමණක් නෙවෙයි. ඔහු ප්‍රකාශ කළා ඒ මම ගමක් ගමක් පාසා නගරයක් නගරයක් පාසා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ස්වාක්කාතාදී ඒ ධර්මයේ ගුණ ආර්ය මහා සංඝරත්නයේ ගුණ තුනුරුවන්ගේ ගුණ ප්‍රකාශ කරමින් හැසිරෙනවා කියලා ආලවකයක් එයා ප්‍රකාශ කළා. එතකොට තේරෙනවා ඔහු කොයිතරම්නම් ධර්මය අවබෝධ කරගත්තද කියලා. කසේ භාරද්වාජ සූත්‍රය කල්පනා කළොත් කසේ භාරද්වාජ සූත්‍රයේදී කසේ භාරද්වාජ බමුණා පැවිදි වෙලා උපසම්පදා වෙලා අවසානයේ භාවනා කළ රහත් භාවයටත්පත් වුණා. ඒ අනුව අපිට පේන කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ වෙතින් ධර්ම ශ්‍රවණය කළ විවිධ විරුද්ධවාදීන් ඒ වගේම උන්වහන්සේට ඉස්සලා චෝදනා කරමින් බැනවදිමින් පැමිණි අය පීඩා කරමින් පැමිණි අය පසුව ධර්ම අවබෝධයෙන් සැනසීම ලැබුවා. වර්තමානයේදී අපිට මේ ධර්මය අවබෝධ කර ගැනීමට අපහසුතාවන්නේ ඇයි කියන කාරණය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම අරුණු සඳහන් කරන්න මා බලාපොරොත්තු වෙන්නේ මේ ආවරණ සූත්‍රයෙන්. ආවරණයේ මං කිව්වා අපිට ඒ බාධක වෙලා නැත්නම් වසා තිබීමක් වෙනවා ධර්මය අවබෝධ කර ගැනීමට අවබෝධ කර ගැනීමට අපිට බාධකව පවතින්නේ කොමත්ද කියන කාරණය මේ වෙලාවේදී පැහැදිලි කරන්න ඕනේ. එබඳු කරුණු හයක් මේ ආවරණ සූත්‍රයේ සඳහන් වෙනවා. එක කම්මාවරණය, දෙක කිලේශාවරණය, තුන විපාකාවරණය, හතර අස්සද්ධාවරණය, ඊළඟ පහ අච්චින්දිකාවරණය, හය දුප්පඤ්ඤාවරණය. මෙන්න මේ ආවරණ නිසා ධර්මය අවබෝධ කරගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කම්මාවරණය කියන්නේ කුමක්ද කියලා. අංගුත්තර නිකාය අට කතාවේ සඳහන් වෙනවා කම්මාවරණතායාති පංචෛ ආනන්තරිය කම්මේ. එතකොට යම්කිසි පුජ්‍යලයෙන් පංචානන්තරිය කර්ම කරලා තියෙනවා නම් ඒ මනුස්සයාට බුදුරජාණන් වහන්සේ හැමේ ධර්ම ශ්‍රවණය කළත් ධර්මය අවබෝධ කර ගැනීමට අපහසු වෙනවා මේ ස්වභාවය නිසා. පංචානන්තරිය පාප කර්ම අපි පොඩි දරුවෝ පවා දන්නවා. මව මැරීම, පියා මැරීම, මහරහතන් වහන්සේ ඝාතනය කිරීම, බුදුරජාණන් වහන්සේගේ සිරුරේ ලේ සෙලවීම, ඒ වගේම සංඝ ભેදය කියන මෙන්න මේ කරුණු පහ යමෙක් අතින් යමෙන් කෙනෙක්ගෙන් එක ඒ ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වෙලා තියෙනවා නම් එයා ඒ තැනත්තාට ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන්කමක් වන්නේ නැහැ. එය ධර්මයේ අවබෝධ කොයිතරම් ඥානයක් ප්‍රඥාවක් තිබුණත් ධර්මයේ අවබෝධ කර ගැනීමට ප්‍රධාන බාධකයක් වශයෙන් තියෙනවා ඒක තමයි කම්මා වරණය කියලා සඳහන් වෙන්නේ මේ පින්නතුන්ට මතක් වෙනවා මේ වෙලාවේදී අජාසත් රජතුමා අජාසත් රජතුමා කියන්නේ බෞද්ධයෙකු වශයෙන් බැලුවොත් ප්‍රත්‍යජන බෞද්ධයන් අතර ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ කෙරෙහි වැතිබර භාවයෙන් සිටී ඉතා ප්‍රධාන පුජ්‍යලයා. නමුත් එතුමාට ධර්මය අවබෝධ කරගන්න නොහැකි වුණේ ඒ ආදරණීය පියාණන් දේවදත්ත භික්ෂුවගේ වැරදි උපදේශ මත වැරදි අවවාද අනුශාසනා මත ක්‍රියා කිරීමෙන් තමන්ගේ ආදරණීය පියාණන් ඒ බිම්බිසාර මහරජාණන් මරණයට පත් කරලීම නිසා තමයි එතුමාට ඒ උතුම් ධර්මය අවබෝධ කරගෙන නැත්නම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට බාධා වුනේ කියන කාරණය මේ වෙලාවේදී මා පැහැදිලි කරන්න කැමති වෙනවා. ඒ වගේම ඊළඟ දෙවැනි බාධකය තමයි බණ පොතේ උගන්වන්නේ කිලේශාවරණය. කිලේශාවරණය කියලා කියන්නේ කෙලෙස් ආවරණය කිරීම නිසා කෙලෙස් වලින් වසී තිබෙන නිසා ධර්මය අවබෝධ කර ගැනීමට අමාරුයි. අංගුත්තර නිකා අට කතාවේ සඳහන් වන්නේ කිලේසාවරණ තායාති නියත මිත්‍යා මිත්‍යා දිට්ඨියා කියලා. එයින් කියවෙන්නේ කෙලෙස් ආවරණය නැත්නම් කිලේසාවරණය කියලා කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටියටයි. ඉතින් අපි දන්නවා කෙලෙස් 1500ක් පමණ තියෙන බව. එතකොට මේවා අපේ හිතත් වඩා තියෙනවා හිත් තුළ පැවතීම නිසා අපිට ධර්මයේ ආලෝකය ධර්මයේ අවබෝධය ලබා ගැනීමට බාධක පවතිනවා. විශේෂයෙන්ම ලෝභ දෝෂ මෝහ කියන අකුසල් සිතිවිලි ඔස්සේ කෙලෙස් වැඩෙනවා. බ්‍රහ්මජාල සූත්‍රයේදී සඳහන් වෙනවා මිත්‍යා දෘෂ්ටි 62ක් සඳහන් දෙසටක් මිත්‍යා දෘෂ්ටි පිළිබඳව මේ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් කර තිබෙනවා. විශේෂයෙන්ම නියත මිත්‍යා දෘෂ්ටිය විශේෂ කර්මය හා කර්මඵලය විශ්වාස නොකිරීම තමයි මෙතන නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. එතකොට එබඳු දෘෂ්ටි තුනක් ගැන බණ පොතේ තියෙනවා නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අක්ඛය දෘෂ්ටිය කියලා. කර්මඵල හෝ පරලොවක් නැතයි යන දෘෂ්ටිය තමයි නාස්තික දෘෂ්ටිය කියන්නේ. අහේතුක දෘෂ්ටිය කියන්නේ හේතුවක් ඵලයක් නැතුව ලෝකය හා සත්‍යය පුජ්‍යලයා ඇති වෙනවා කියන කාරණය. අපි දන්නවා අපේ බුදුදහමේ මූලික ඉගැන්වීමක් තමයි හේතුඵලවාදය නැත්නම් පටිච්ච සමුප්පාද වාදය. ඒතර පටිච්ච සමුප්පාද වාදයෙන් කියවෙන්නේ අවිද්‍යා කුස්නා දෙක නිසා සත්‍යයා ඉපදෙමින් මැරෙමින් ලෝකේ ගමන් කරනවා කියන කාරණය. එතකොට අහේතුක දෘෂ්ටියෙන් කියවෙන්නේ එබඳු හේතු හේතුවකින් ප්‍රත්‍යයෙන් තොරව තමයි ලෝකේ ඇති වෙන්නේ කියලා. ඒකට කියනවා අදිත්‍ය සමුප්පන්න වාදය කියලා. අදිත්‍ය සමුප්පන්න වාදයෙන් තමයි ලෝකේ ඇති වෙන්නේ කියලා. අනෙක් කාරණය තමයි බණ පොතේ උගන්වනවා අකිරිය දෘෂ්ටිය. අක්‍රිය දෘෂ්ටිය. අක්‍රිය දෘෂ්ටිය කියන්නේ යම්කිසි ක්‍රියාවක් කළාම ප්‍රතිඵලයක් නැහැ කියන එක. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය නැත්නම් දැඩි උච්ඡේදවාදයකින් යුක්තව නැත්නම් මේ ආත්මය ආත්මයක් විශ්වාස කරමින් මේ ආත්මය මේ භවයෙන් අවසන් කියන විශ්වාසයයි. ඒක භෞතිකවාදී කියන්නේ වර්තමාන සමාජයේ වුණත් සමහර දෙනා තුළ මේ මතවාද තියෙනවා. ආගම ධර්මය ගැන, ඒ වගේම බුදුහාමුදුරුවෝ ගැන උනුරුවන් කෙරෙහි විශ්වාසයක් නැතුව යයි යම් ප්‍රකාශ කරන භෞතිකවාදී උජ්ජලයන් සමාජයේ අපිට පසුගිය කාලේ දකින්න ලැබුණා. වර්තමාන කාලේ එහෙම දකින්න ලැබෙනවා එහෙම අය. ආගමකටවත් ධර්මයකටවත් සම්බන්ධයක් නැතුව ඒවාට අගෞරව කරමින් ඒ ආගමික ශාස්ත්‍රූවරයන්ට අගෞරව කරමින් ක්‍රියා කරන්නේ ඒ බඳු පුජ්‍යලයෝ. විශේෂයෙන්ම පැරණි ඉගැන්වීමක් තියෙනවා යාවත් ජීවේ සුඛං ජීවේ උනං කତ୍වා ගෘතං පිබේ බස්මී බුහතාස්ය දේහස්ය පුනරාගමන අස්තුතක් කියලා. ඒකේ ඉගැන්වීම තමයි ණයටගෙන හෝ ගිතෙල් වළඳන්න. ජීවත් වෙන තෙක් හොඳින් ජීවත් වෙන්න. ඒ වගේම යම් කිසි පුජ්‍යලයේගේ සිරුර පසෙයිලා හෝ කුලුස්සා දමනු ලැබුව විට නැවත ආපසු එීමක් පුනර් ආගමනයක් කෙසේ සිදුවේද කියලා. භෞතික ඒක එතකොට ඉන්නකම් කුසල් අකුසල් ගැන හෝ යුක්ති ධර්ම ආචාර ධර්ම ගැන කිසිදු සැලකිල්ලක් නොමැතිව ක්‍රියා කිරීමයි මෙතන මේ අකිරිය වාදයෙන් කියවෙන්නේ. ඉතින් එබඳු ආගමික නායකයන් විශාල පිරිසක් ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ හිටියා. එබඳු මතවාද තියන අය වර්තමානයේ සමාජයේ ඉන්නවා. ඒතකොට එබඳු අයට මේ ධර්මය අවබෝධ කර ගැනීමට කිසිදු අවස්ථාවක ලැබෙන්නේ නැහැ කියන කාරණය මතක් කරන්නට ඕන. ඒ නිසා යම් යම් මිත්‍යා දෘෂ්ටික මතවාද තියෙනවා නම් ඒවා දුරු කර ගන්නවා නම් තමයි උවමන. ඒ වගේම සැබෑ බෞද්ධයෙක් වීමට ඉතාමත්ම අවශ්‍යම දේ තමයි සම්මියක් දෘෂ්ටික භාවය. වෙනත් වචනයකින් කිව්වොත් කර්මය හා කර්මඵලය විශ්වාස කිරීම සම්‍යක් දෘෂ්ටියේ ප්‍රථම කාරණයයි. තමන් කරන කර්ම, අනුන් කරන කර්මවලට විපාක තියෙනවා. ඒවා ඒ කාලවල විපාක දෙනවා කියලා විශ්වාස කරනවා නම් ඒක තමයි සැබෑ සම්‍යක් දෘෂ්ටිය. නිසා සැබෑ සම්‍යක් දෘෂ්ටිකයෙක් වීමට නම් කර්මය හා කර්මඵලය විශ්වාස කරන පුජ්‍යලයක් බවට පත් වෙන්නට ඕන. ධර්මය අවබෝධ කර ගැනීමට එය ඊටාම මහෝපකාරී වෙනවා කියන කාරණයක් මේ වෙලාවේදී මම සඳහන් කරන්න කැමති වෙනවා. ඒ නිසා කිලේශ නැත්නම් මේ කිලේශ වලින් ආවරණය වී තියෙන තාක්කල් ඔවුන්ගේ ධර්මය අවබෝධ කර ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ අනික් කාරණය තමයි වන පොත්වල තියෙන තුන්වෙනි කාරණය තමයි ධර්මය අවබෝධ කර ගැනීමට අපහසු වෙන්නේ විපාකාවරණය. විපාකාවරණය කියන්නේ කොමක්ද කියන එකත් අටුවාවේ සඳහන් කරලා තියෙනවා. විපාකාවරණ කායාති අකුසල විපාක පටිසන්ධියාවා කුසල විපාකේහි අහේතුක පටිසන්ධියාවා යනුවෙන් එයින් කියන්නේ විපාක එනතම් මේ තමන් කරපු කුසල හෝ අකුසල කර්මවල බලපෑම නිසා සිදුවෙන්නා වූ තත්ත්වයක් පිළිබඳවයි. විශේෂයෙන්ම අකුසල විපාක පටිසන්ධියා කියන්නේ අකුසල විපාකවලට අනුගත අනුගතව යම් කෙනෙක් නරක ස්ථානයක උපත ලබනවා නම් විනිපාතික අසුරයෝ වෙලා භූමත්ත දෙවියෝ සතර අපාගත වෙලා ආබාධ්‍ය පුජ්‍යලෝ බවට පත් වෙලා ඒ වගේම මේ සතර අපාය ආදී දුකක ඉපදෙනවා නම් ඒ අකුසල විපාකයේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒතකොට අකුසල විපාකයෙන් යුක්ත කෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීමට අපහසුතාවය තියෙනවා. අනිත් කාරණේ තියෙනවා කුසල විපාකයේහි අහේතුක ප්‍රතිසන්දියාව. දැන් යම් කිසි කුසල විපාකයක් තිබුණත් අහේතුක ප්‍රතිසන්දියකින් අය යමෙක් ඉපදෙන්නේ ඒ නිසා ඔහුට ධර්මය අවබෝධ කර ගැනීමට අපහසුතාවයක් ඇති වෙනවා. අහේතුක ප්‍රතිසන්දිය කියලා කියන්නේ අලෝභ අදෝස අමෝහ යන මේ හේතුන් රහිතව ලෝභ දෝස මෝහෝ අලෝභාද ලෝභ දෝස මෝහ නම් ඒක අකුසල හේතුවක් බවට පත් වෙනවා අලෝභ දෝස අමෝහ කියන්නේ කුසල හේතුය. එතකොට අහේතුක ප්‍රසන්දිය කියන්නේ අලෝභ දෝස අමෝහ යන හේතුන් රහිතව සිදුවන පිළිසිඳ ගැනීමයි. ඒ වගේම කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිද්දකෙන් පිළිසිඳ ගන්න අර මම මුලිනුත් මතක් කරපු විනිපාතක අසුරය, බුහුමත්ත දෙවියෝ, සතර අපාගතයෝ, ආබාධ කුජ්ජලෝ ආදී ඒ අයටත් ධර්මය අවබෝධ කර ගැනීමේ අපහසුතාවය තිබෙනවා කියන කාරණය ධර්මයේ සඳහන් වෙනවා. ධර්මය අවබෝධ කරගන්න බැරි අයට මේ ධර්ම ගාථාවේ තිබුණු තේරුම තමයි අභාව්‍ය පුජ්‍යලයෝ කියන එක. භාව්‍ය පුජ්‍යලයෝ අභාව්‍ය පුජ්‍යලයා කියන්නේ ධර්මය අවබෝධ කර ගැනීමට අපහසු පුජ්‍යලයා කියන එකයි. ඉතින් ධර්මයේ ප්‍රධානම පරමාර්ථය අපි මුලිනුත් මතක් කළා සද්ධම්මං අබබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං කියලා. මේ කුසල ධර්මයන්ගේ ප්‍රධානම අරමුණ තමයි ඒ මාර්ගඵල අවබෝධයෙන් නියාමං ඔක්කමිතුං. ඒ මාර්ගඵල අවබෝධය ලබා ගැනීමට නොහැකි වෙනවා. ප්‍රධාන කුසල ධර්මයන්ගේ ප්‍රධාන අරමුණ මාර්ගඵල අවබෝධය ලබා ගැනීමයි. මේ කියපු කරුණ වලින් යුක්ත ජනතාවට ඒ මූලික කාරණය ලබා ගැනීමට අපහසු වෙනවා. අපි දන්නවා නව ලෝකෝත් විශේෂයෙන් නව ලෝකෝත්තර ධර්මයේ සාස්ත්‍රාත් කර ගැනීමේ අපහසු භාවය. නව ලෝකෝත්තර ධර්මයේ කියන්නේ සෝවාන් මඟ, සෝවාන් ඵලය, සකුදාගාමි මඟ, සකුදාගාමි ඵලය, අනාගාමි මඟ, අනාගාමි ඵලය, අරහත් මඟ, අරහත් ඵලයේ නිවන කියන මේ නව ලෝකෝත්තර ධර්ම සාක්ෂාත් කර ගැනීම තමයි අපේ බුදුදහමේ මූලිකම පරමාර්ථය. එහෙම නැත්නම් විමුක්තිය සාධනය කිරීම. මේ සංසාර ගමන නිමා කිරීම තමයි ප්‍රධානම අරමුණ. ඊට මෙහා අරමුණු තියෙනවා සුගතිගාමී වෙලා ජීවිත යහපත් ජීවිත ගත කිරීම, යුතුයකම් යුතු කිරීම ආදී වශයෙන් මූලික පරමාර්ථය නව ලෝකෝත්තර ධර්මයේ සාක්ෂාත් කර ගැනීමයි. එතකොට ඒ සඳහා බාධා වෙන තුන්වෙනි කාරණේ හැටියට තමයි අපි මතක් කළේ විපාකාව වරණය. විපාකාවරණය කියන්නේ තමන් කළ අකුසල විපාක නිසා ලැබෙන්නා වූ ඒ භවයන් නිසා ඇති වෙන තත්ත්වය. බණ පොත්වල තියෙන ඔය අභාව්‍ය ස්ථාන 18ක් ගැන ජාත්‍යන්ද, ಜಾති බදිර, ඒ වගේම මුතු වීම, ගොළු දිහිර වීම, පසල් ධනව්‍යේ ඉපදීම, දාසියගේ කුසේ ඉපදීම, නියත මිත්‍යා දෘෂ්ටික වීම, පංචානන්තරීය කර්ම කිරීම, ලිංග පරිවර්තනය, වැරදි දෘෂ්ටි ගැනීම, ආදී වශයෙන් අවීතියේ ඉපදීම ලෝකාන්තරිකයේ ඉපදීම මාරයෙකු වීම කාලකංජා සුරයෙකු වීම අසඤ්ඤ සත්තා වාසයක ඉපදීම සුද්ධා වාසයේ ඉපදීම අරූප බය ඉපදීම ආදී වශයෙන් ඒ ස්ථාන අභව්‍ය ස්ථාන හැටියට තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා එබඳු ස්ථානයක උපත ලබා ගත්තොත් ධර්මය අවබෝධ කර ගැනීමට බාධක පවතිනවා. අනෙක් කාරණය තමයි බණ පොතේ තියෙනවා අස්සද්දෝච කියලා. අස්සද්දෝච කියන්නේ අශ්‍රද්ධාවන්ත වීමයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන පැහැදෙන්නේ නැතුව, ධර්මයේ ගුණ දැනගෙන පැහැදෙන්නේ නැතුව, සංඝරත්නයේ ගුණ දැනගෙන පැහැදෙන්නේ නැතුව අශ්‍රා අශ්‍රද්ධාවන්ත ජීවිත ගත කිරීමයි. ඉතින් වර්තමාන යුගයේ සමහර වෙලාවකට සමහරෙක්ගේ චර්යාවන් දිහා බැලුවාම පේනනවා අශ්‍රද්ධාවන්ත බව. ඉතින් ශ්‍රද්ධාවන්තයෙක් හඳුනා ගැනීමේ ලක්ෂණ තියෙනවා. ඒකේ විරුද්ධ වචනය තමයි අස්ථාත්තාවන්තයේ හඳුනා ගැනීමේ ලක්ෂණ. දස්සන කාමෝ සීලවතං කියලා කියනවා. සිල්වත් අය දැකලා පැහැදෙනවා නම් දස්සන කාමෝ සීලවතං. සද්දම්මං සෝතු මිච්ඡති. මනහාන්ට කැමැතිනම්. විනේය මච්ඡේර මලං. මසුරු මල දුරු කළා පරිත්‍යාග කරන්න කැමැතිනම් සවේ සබ්දෝති උච්චතේ සද්ධාවන්තය කියලා. එතකොට ඒකෙම අනිත් පැත්ත තමයි අශ්‍රද්ධාවන්තයා කියන්නේ දස්සනකාමෝ සීලවත් ගුණවත් අය දකින්න කැමති නැත්නම් එයා කැමති දුසිල්වත් ඒ වගේම අශ්ලීල අයට නම් කැමති ධර්මය අහන්න කැමති නැත්නම් අධර්මයට නම් කැමති ඒ වගේම පරිත්‍යාග කරන්න කැමති නැත්නම් ඊටාම ලෝභීව නම් ගත කරන්නේ ඒ අශ්‍රද්ධාවන්තයෙකුගේ ලක්ෂණයි ඒ නිසා අශ්‍රද්ධාවන්ත භාවයෙන් මිදලා ශ්‍රද්ධාව තමන්ගේ සිත තුළ ජනිත කර ගැනීමෙන් ජීවිතයට කුහුණු කුහුණු කර ගැනීමෙන් Tamanට ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාවක් තියෙනවා. බණ පොත්වල තියෙනවා අමෝලිකා සද්ධා ආකාරවතී සද්ධා කියලා කරුණු. අමෝලිකා සද්ධා කියන්නේ පදනමක් නැතුව පැහැදීමයි. ආකාරවතී සද්ධා කියන්නේ කරුණු දැනගෙන මනාව පැහැදීමයි. ඉතින් බෞද්ධයන් හැටියට ඔය අමෝලිකා සද්ධාවෙන් තොරව ජීවිතයක් ගත කරනවා නම් විචාරශීලී බෞද්ධයෙක් බවට පත් වෙනවා නම් ඒක ඊටාම අවශ්‍යයි. වර්තමාන යුගයේදීත් ඒ විචාරශීලී බෞද්ධයෙක් බවට පත් වෙන්නම් බුදුගුණ හරියට දැනගෙන නවාරාදී බුදුගුණ හොඳින් දැනගෙන ස්වාක්ඛාත ආදී වශයෙන් කියවෙන දහම් ගුණ හය හොඳින් දැනගෙන ඒ වගේම සුපටිපන්නෝ ආදී වශයෙන් කියන සංඝ ගුණ නමේ හරියට දැනගෙන කරුණ අවබෝධ කරගෙන මනා පැහැදීමක් ඇති කර ගැනීම අශ්‍රද්ධාවන්ත භාවයෙන් මිදී ශ්‍රද්ධාවන්ත භාවයේ වර්ධනය කර ගැනීමට හේතු වෙනවා. අනෙක් කාරණය තමයි අච්ඡන්දිකා ආවරණය. අච්ඡන්දිකා ආවරණය කියන්නේ කුසල ඡන්දය තොර බවයි. නැත්නම් කුසලයට අකමැති බවයි. කුසලයට කැමැත්තක් නැහැ. කුසල් කරන්න පින පිනක් කරන්න පිනක් දහමක් කරන්න කැමැත්තක් නැහැ. ඉතින් තමන් පිනක් කරන්න කැමති නම් ඒකට අවස්ථා ඕනෑ තරම් තියෙනවා. තමන්ගේ නිවසේ ඉන්නකොට, තමන්ගේ රාජකාරී ස්ථානයේ ඉන්නකොට ඕනෑම තැනකදී පිනක් කරගන්න අවස්ථා තියෙනවා. වියදමන් නොකර දැන් යමෙක් සතුටෙන් අනුන් සමග ඉනහා වෙනවා නම් ඒක පිනක් කුසලයක්. ඒ වගේම අනුන්ට මෛත්‍රියෙන් කතා කරනවා නම් ඒක පිනක් කුසලයක්. තමන්ගේ නිවසේ ඉන්න ආදරණීයයන් සමග ඉතාම ආදරයෙන් කරුණාවෙන් කතා බහ කරනවා නම් පිනක්. ඒ වගේම තමන් හා අවට ඉන්න අයට මෛත්‍රී කරනවා නම් ඒක පිනක් කුසලයක්. ඉතින් අපිට කුසල් කරන්න, පින් කරන්න ඕනෑ තරම් අවස්ථා හැම ජීවිතයේ හැම අවස්ථාවකම තිබෙනවා. ඉතින් අපි දන්නවා සමහර අය පින් කරන්න, කුසල් කරන්න කැමති නැහැ. ඉතින් අපි දන්නවා දැන් අද රටේ ගැන කල්පනා කළොත් පොහොය දවස ලබාගෙන තියෙන පොහොය නිවාඩුව එකපාරටම රජයකින් ලබා දුන්න එකක් නෙවෙයි. පොහොය නිවාඩුව හුඟා කමාරුවෙන් තමයි සම්මත කරගෙන තියෙන්නේ. පොහොය නිවාඩුවේ ඉතිහාසය ගැන සාකච්ඡා කළාම අපිට තේරෙනවා. පොය නිවාඩුවක් බෞද්ධයාට ලබා දෙන්නේ කොමටද? ආගමික වැඩ කර ගැනීමට. සමහර විට අපේ රටේ ඉන්නවා වෙසක් දවසටවත් පන්සල් යන්නේ නැති, වෙසක් දවසටවත් මලක් පහනක් පූජා කරන්නේ නැති, බණක් දහමක් අහන්නේ නැති අය. පොය දවසට ආගමික වැඩක් නොකරන අය ඉන්නවා. හුඟක් අය සමහර වර්තමාන සමාජයේ පොය දවසට තමයි විනෝද ගමන් යන්න, නෑ ගමන් යන්න, යයන් ක්‍රීඩා කරන්න පවා යොදාගන්නේ. එතකොට අපිට තේරෙන කාරණේ තමයි පිනකට නැත්නම් ලැබියාවක් අඩු බවයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. ඒ නිසා කුසල් කිරීමට කැමැත්ත වර්ධනය කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. ඔය බුදුහාමුදුරන්ගේ කාලේ හිටියා පායාති රාජන්නේ කියලා දීඝනිකායේ පායාති රාජන්නේ සූත්‍රයේ තියෙනවා ඔහු ගැන. ඒ පායාති රාජන්නේ රජතුමා කුසලයට කැමැත්තක් නැති කෙනෙක්. අකුසලයට කැමැති කෙනෙක්. ඒ වගේම කුසල් කරන අයට දොස් කියන කෙනෙක්. අවසානයේදී කුමාර කාශ්‍යප හම්බුරන්ගෙන් වනහාලා කුසල් කරලා ඒත් බාගෙට කුසල් කළ දෙව්ලෝ බාගෙට ගිය කෙනෙක්. දෙව්ලෝ ගිහිල්ලා සේරිස්සක කියන සම්පත් අඩු දිව්‍ය විමානයක උපන්නා. ඉතින් ඒ නිසා කුසලයට කැමැත්තක් ඔබ ළඟ තියෙනවා නම් ඔබ හොඳ වාසනාවන්ත පින්වන්ත කෙනෙක් කියන කාරණය මතක් කරනවා. අනෙක් කාරණය තමයි දුප්පඤ්ඤෝච. අනෙක් හයවෙනි ආවරණය තමයි දුප්පඤ්ඤ ආවරණය. ඒ කියන්නේ ප්‍රඥාවෙන් තොර බව නැත්නම් දුෂ්ප්‍රඥාවන්ත භාවය. ප්‍රඥාවේ ප්‍රධාන ලක්ෂණ දෙක තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක. නිවැරදි දැක්ම හා නිවැරදි සංකල්පනාව. එතකොට මෙතන දුෂ්ප්‍රඥාව කියන්නේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප. වැරදි සංකල්පනාවන්ගෙන් හා වැරදි දෘෂ්ටියකින් යුක්ත වීමයි. එතකොට ඒ නිසා වැරදි දෘෂ්ටියකින් යුක්ත වීම ඊටාම දුර්වල දෙයක්. අනික් කාරණේ තමයි බණ පොත්වල තියෙනවා සුතමේ පඤ්ඤා, චින්තාමේ පඤ්ඤා, භාවනාමේ පඤ්ඤා කියලා ධර්මය ඇහිීමෙන් ලැබෙන ප්‍රඥාව, ඒ වගේම ධර්ම කරුණු සිටීමෙන් ඇති වෙන ප්‍රඥාව, භාවනාවෙන් ලං කරගන්නා වූ ප්‍රඥාව කියන මේ ප්‍රඥාවන් නිසා ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාවක් තිබෙනවා. නියත මිත්‍යා දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටික භාවයේ ප්‍රධාන දෙයක් තමයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන විදිහට දුක දුක ඇතිවීමේ හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව මනාව දැනගන්නා නුවණ තමයි මෙතන සම්මියක් දෘෂ්ටිය වශයෙන් ධර්මයේ සඳහන් වී තිබෙන්නේ. ඉතින් ඒ නිසා දුෂ්ප්‍රාඥ භාවයෙන් තොරව ප්‍රඥාවන්ත භාවයේ ළඟා කර ගැනීම ඉතාම වටිනවා. එතකොට ඒ අනුව අපි දැන් කරුණු සඳහන් කළා මේ පින්නතුන්ට ධර්මය අවබෝධ කර ගැනීමට බාධා වෙනවා කම්මාවරණය, කිලේශාවරණය, විපාකාවරණය, අශ්‍රද්ධාව, අත්‍යන්තිකහා දුප්පඤ්ඤා කියන මේ කරුණු හය. ඊළඟට බුදුහාමුදුරෝ එම සූත්‍රයේම දේශනා කළා මේ කරුණු හයට අමතරව යමෙක් ඉන්නවා නම් සයි බික්කවේ ධම්මේ සමන්නාගතෝ සුනන්තෝපි සද්ධම්මං බබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං මාර්ගාව මාර්ගාව කලාවබෝධයෙන් නවලෝකෝත්තර ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට බලපානවා මේ කියපු කරුණු 6 ප්‍රතිවිරුද්ධ වශයෙන් කම්මාවරණතාය මේ කම්මාවරණතාවයෙන් තොර වෙනවා නම් න කිලේසාවරණතාය කිලේසාවරණතාවයෙන් තොර වෙනවා නම් න විපාකාවරණතාය විපාකාවරණයෙන් තොර වෙනවා නම් ඒ වගේම සද්දෝච හෝති යමෙක් ශ්‍රද්ධාවන්ත නම් චන්දිකෝච චන්දිකෝ කියන්නේ කුසල ඡන්දය නැත්නම් කුසල් කිරීමේ කත්තු කම්මතා ගුණය තමන්ගේ සිත තුළ වර්ධනය කරගන්නවා නම් ඒ වගේම පඤ්ඤාච ප්‍රඥාව වර්ධනය කරගන්නවා නම් ඒ වර්ධනය කර ගැනීම නිසා ඒ පුජ්‍යලයාට අපි අර මුලින් කියපු විදිහට ධර්මයේ ප්‍රධානම අරමුණ වෙන මාර්ගඵල අවබෝධයෙන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට පුළුවන් කියන කාරණය සඳහන් කර තියෙනවා ඉමේහි කෝ භික්ඛවේ තයි ධම්මේ සමන්නාගතෝ සුනන්තෝපි සද්දම්මං බබ්බෝ නියාමං ඔක්කමිතුං කුසලේසු ධම්මේසු සම්මත්තං ආදී වශයෙන් එනිසා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්නතුන්ට දැන් පැහැදිලි පැහැදිලි වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ සමේ ධර්මය අවබෝධ කර ගැනීමට හේතුණු කරුණු අපි සඳහන් කළා බුදුරජාණන් වහන්සේ තුල පැවති අර විශේෂ ඥාන විශේෂයෙන් මහා කරුණා සමාපatti ඥානය ඒ වගේම ආසය අනුසය ඥානය හා ඉන්ද්‍රිය පරෝ පරියප්තේ ඥානය කියන ඒ උතුම් ගුණාංගයන් උතුම් ඥාන වලින් යුක්තව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම හේතු වුණා කියන කාරණය අපි සඳහන් කළා. ඒ වගේම ඒ ධර්මය දැනට වර්තමාන කාලයේයි අවබෝධ කර ගැනීමට අපහසු වෙන කරුණු අපි මතක් කළා. එතකොට ඒ නිසා අපි එක එක පුජ්‍යලයා කල්පනා කරන්න ඕන මා තුළ මේ කියපු අඩුපාඩු නැත්නම් ධර්මයේ අවබෝධ කර ගැනීමට බාධක වන කරුණු මා ළඟ කීයක් තියෙනවා. එහෙම නැත්නම් ඒ කරුණු මම එකින් එක එකින් එක මෙනෙහි කරලා තමන් ළඟ තියෙන අඩුපාඩු සකසා ගැනීම සඳහා ධර්මදරයන් වහන්සේලාගේ බණ ඒ වගේම දහම් පොතපත කියවලා තමන්ගේ අඩුපාඩු සකසාගෙන ධර්ම මාර්ගයට යොමු වීම සඳහා ක්‍රියා කිරීම ඊටාම වැදගත් කියන කාරණය මේ වෙලාවේ සඳහන් කරන්න කැමති වෙනවා. ඒ වගේම අපේ ජීවිතවලට ආලෝකය ලබා ගැනීමට ඊටා ප්‍රධානම හේතුව තමයි ධර්මය අනුගමනය කිරීම. බණ කොච්චර ඇහුවත් ඒ වගේම අපේ උගත්කම් කොච්චර පැවතුණත් අපි දන්නවා මේ කාලවල වෙනකොට විවිධ උගත් අය ඉන්නවා ධර්මයේ සම්බන්ධයෙන් උගත්ක ධර්මාචාර්ය ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක වාගීස්වරාචාර්ය ආදී විවිධ විභාග තියෙනවා අභිධර්ම විභාග තියෙනවා විනය විභාග. ඉතින් මේ විභාග සමත් වෙනවා වගේම ඒ වගේම හොඳට අපි බණ අහනවා ධර්ම සාකච්ඡා කරනවා පොත දහම් පොතපත කියනවා මේ කරුණු සියල්ලම කැටි කරගෙන තමන්ගේ දැන උගත්කම් වර්ධනය කරගන්නවා වගේම තමන්ගේ ජීවිත චර්යාවන් සකස් කරගෙන විශේෂයෙන් ධර්මයේ ආලෝකයේ ජීවිතයට ලබා ගැනීම තමයි ඉතාම අවශ්‍ය වෙන්නේ. ධර්මයේ තමන්ගේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරලීමයි වටින්නේ. ධර්මයේ තමන්ගේ කායික ක්‍රියා මගින්, ඒ වගේම වාචික ක්‍රියා මගින්, මානසික ක්‍රියා මගින් ධර්මයේ එලිපෙහෙලි කර ගැනීම ඉතාම වටිනවා. තමන්ට ධර්මයේ ආලෝකය ලබා ගන්නවා වගේම අන්‍යයන්ටත් තමන්ගේ ධර්මයේ ආලෝකය ලබා දීම තමයි අපේ යුතුයකම වෙන්නේ. ඒ නිසා මේ පින්නතුන් අපි අර මුලින් මතක් කළ ආකාරයටම මේ කියන කිව්වා වූ ආවරණ කරුණුත් ඒ වගේම ඊට බාහිරව කියු නිරාවරණ කරුණුත් දැන කියාගෙන ඒ කරුණු එකින් එක නැවත නැවතත් විමසා බලමින් කටයුතු කිරීම ඉතාම අවශ්‍යයි. විශේෂයෙන්ම මා මුලිනුත් මතක් කළා ධර්මයේ පිළිබඳව අවබෝධයක් ලබා දෙන උතුමනොත් වඩාත් හොඳින් ඒ අවබෝධය ලබා දීමට තමන් වඩාත් පුරුදු පුහුණු වෙලා ඒ ආදර්ශයෙන් ඒ ධර්ම කරුණු ලබා දීම ඊටාම වටිනා දෙයක් වෙන කාරණය. ලෞතර බුදුරජාණන් වහන්සේ එබඳු උදාර කර්තව්‍යයක් සිදු කළ මහෝත්තමයාණන් වහන්සේ නමක් කියන කාරණය කතා කරනවා. ඒ වගේම අපි නිතරම තමන්ගේ අර ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීම අවශ්‍යයි. නිවන් මඟට යන පුජ්‍යලයෝගේ ප්‍රධානම කාරණය තමයි ශ්‍රද්ධාව. බුදුහාමුදුරෝ ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන කරුණු දැනගෙන මනා පැහැදීමෙන් ක්‍රියා කිරීම වටිනවා කියන කාරණය මා මේ වෙලාවේදී සඳහන් කරනවා. ඒ නිසා මේ වෙලාවේදී කල්පනා කරගන්න මෙතෙක් වේලා ඔබ ඇසූ ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන තමන්ගේ ජීවිතයේ ධර්මයෙන් ආලෝක කරගැනීමෙන් කවදා හෝ දවසකදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අදිෂ්ඨාන කරගන්නා ලෙස කරුණාවෙන් අපි සිහිපත් කරනවා. ආකාසට්ඨා ජමුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ජමුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා ඉරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ උදාර කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සාදු එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධම්මදේශක ආනන් වහන්සේ සියම් මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමාකේ ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා ලේකකාධිකාරී කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාමාධිපති වදවල ශ්‍රී විමලාරාමාධිකාරී රාජකීය පඬිත් ශාස්ත්‍රපති ජේෂ්ඨ කර්මවාගාචාර්ය පූජනීය මකුරුප්පේ සෝමාලංකාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා තුනුරුවනේ ආශිර්වාදේ සහ සියලුම දිවිරැක වරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු සාදු සාදු සාදු ඔබට සුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට අමතන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට දුරකථන අංකය 0112 69 71 40 මෙම ධර්මානුශාසනාවේ කැසට් පටයක් හෝ සංයුක්ත තැටියක් ඔබට අවශ්‍ය නම් අමතන්න 011 30 710යි 82 දුරකථනයට. සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි. ඔබට පිළිවන් මෙවැනිම අර්ථාන්විත ධර්මානුශාසනාවකට සවන් දෙන්න අද රාත්‍රියේ 8ට අද රාත්‍රියට ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන් වහන්සේ. රාත්‍රිය 8ට රාත්‍රී ධර්ම දේශනාව. වෙලාව පෙරවරු 9යි විනාඩි 1යි දැන්.